ඒ ජරා මරණ තියෙනවද? එහෙනම් දැන් අපිට පටවි ධාතු සතර මා ධාතු රූපේ ගස්ගල් හැදුන්නේ සත්‍ය පුද්ගලෙ උනේ කොහොමද? දවගල රූපේ රූපේ කියන්නේ නැතුව රූපේ සතර මා ධාතුයිනේ. රූපේ සතර මහා ධාතුයි කියන තැන දැන් අපිට රූපයක් පේනවනේ ගස් ගල් දේවල් දොරවල් මිනිස්සු කියලා. කොහොමද ඒක උනේ? ඈ සම්මුති නෙමෙයි මම කියන්නේ. සම්මුති පරමාර්ථ කියලා එහෙම නෑ. පවතින ඇත්ත නම් ඇත්ත එකමයි. මං අහන්නේ යථාර්ථය නේ. හරි මං අහන්නේ ඒක තමයි. රූපය කියන එක පටවියාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු නම් සතර මහා ධාතුව කොහොමද මිනිහෙක් උනේ ගහක් උනේ ගලක් උනේ කියලා මං අහන්නේ. දැන් පඤ්ඤාත්ය නෙමෙයි මිනිස්සයා ගහ ගල කියන වචනේ නෙමෙයි මං කියන්නේ. අපිට හම්බ වෙනවනේ ලෝකේ. ඒක නේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දරුවෙක් හැටියට දකින්න තාක් දරු තණ්හාව නැති කරන්න බෑ. දරුවා කියන එකේ දැක්මෙන් මිදුනොත් තමයි අපිට තණ්හාව නැති වෙන්නේ. මැනේජර් කැරියර් දැක්කොත් තණ්හාව ඇති කරන්න පුළුවන්ද? බෑ. ඉතින් ඕගොල්ලන්ට මේ පඨවි ධාතුව ගහක් ගලක් සත්‍ය පුද්ගලෙක් කියලා පේනෙන තාක් ඔගොල්ලන් තණ්හාව නැති කරන්න බෑ. ඉතින් තණ්හාව නැති කරන්න මේ විද්‍යාව පහළ කරගන්නම වෙනවා. ඔය විද්‍යාව පහළ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ නාම රූප ධර්මයන් පිළිසින් දකින්න කියලා. උපමා ගොඩාක් කියලා මට ඔක පෙන්වන්න උපමා ගැඹුරින් තමයි මම කියන්නේ. දැන් මම කියන්නම් මේකෙන් ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වේද කියලා බලන්න. අර අපි අමු නැටි ටිකක් අතට ගන්නවා. අරගෙන ඒ නැටි ගුලිය එක ආකාරයකට තබනකොට හිතට පහළ වෙනවා අපිට හැඩයක්. ඒ හැඩයට අපි කියනවා ඇතිලිය කියලා. ආපහු මේ මැටිගුලිය වෙන හැඩයකට හදනවා. හදනකොට දැන් හිතට පෙනෙන වෙන හැඩයක්. ඒ හැඩයට අපි කියනවා මුට්ටිය කියලා. ආපහු මේ මැටිගුලිය වෙන හැඩයකට හදනවා. අවකාශ ධාතු අවගාගෙන වෙන ආකාරයකට රාශ වෙනවා. එතකොට පේනවා තව හැඩයක්. ඒකට කියනවා මොකක්ද? කොරහ කියන්නේ. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා අපිට තෙවුණු මේ හැඩය කියපු එක මැටි ටිකට අයිති එකක් වුණා නම් මේ මැටි ටික වෙනස් කරලා වෙන හැඩයක් හදන්න පුළුවන්ද? ඊගාවට හැදපු හැඩේ මැටි ටිකට අයිති එකක් වුණා නම් ඒ ටික වෙනස් කරලා තව එකක් හදන්න පුළුවන්ද? මේ අවකාශ ධාතුව අවුරාගෙන නැටි ටික එක එක ආකාර රාශි වෙනකොට අපේ හිතට එක එක හැඩ නැවෙනවා. ඒ හිතට තේන හැඩවලට අපි ඇතිලිය මුට්ටිය කොරහ කියලා නම් කරනවා. අපි ඒක දැන් නැතුව අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ මේ නැටි ටිකේ හැඩේ කියලා. මේ රූපේ හැඩේ කියලා. රූපය නිසා හිතට පහළ වෙන නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ නාම ධර්ම ටිකත් අපි රූපයට අයිති කියලා බැලුවාම දැන් ඔන්න මේ හැඩෙත් රූපේ ඇතිලිය කියන්නේ රූපෙටයි. ඔන්න මැටි මැටි ටික ඇතිලිය කියලා තියෙන ඔහොම. මැටි ටික ඉස්ලාම මැටි ටික අවකාශ ධාතු අවරාගෙන රාශි වෙනකොට අපේ හිතට හම්බුනේ නැත්නම් කාගවත් ඇහැ ගැටුනේ නැත්නම් මැටි ටික මැටි ටික හැටියට තියෙනවනේ. මැටි ටිකට මැටි ටිකේ හැඩතල නැහැ. යථාභූත ස්වභාවය කියන්නේ මැටි ටික ඇතුලේ සියුම් සියුම් රූප කලාප ඇතුලේ හැඩතල තියෙනවද? අපේ හිතට ගැටුණාමයි හිතට හිතටයි මේ අවකාශ ධාතු අවරාජන රාශි වෙච්ච රූපේ හිතටයි හැඩතලයක් නැවෙන්නේ. දෙන්න. දැන් හිතට පේන හැඩයටයි අපි ඇතුලේ කියලා කියන්නේ. අපිට පේන හැඩය මැටි වලට අයිති නොවන හිඳයි මේ මැටි ටික වෙන ආකාරයකට හදන්න පුළුවන්කම තියෙනවා. ඔන්න වෙන ආකාරයකට රාශි වෙනකොට තව හැඩයක් එනවා. ඒකට මුට්ටිය කියනවා. ඉතින් මේ අවකාශ ධාතුව තුල මැටි ටික යම් යම් ආකාරයකට රාශි වෙනවා. ඒ ඒ ආකාරයට හිතට එක එක හැඩතල ලැබෙනවා. නැවෙන නැවෙන හැඩතල අනුව අපි පඤ්ඤප්ති ඇතිලිය මුට්ටිය කරහා කියලා කියනවා. ඒ හැඩතලේ ඒ පඤ්ඤප්තියත් මනස තුළම නිරුද්ධ වෙලා යනවා මිසක ආපවර මැටි ටිකට අයිති නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නේ මැටි ටික නිසා මනසට මැවෙන හැඩතලයයි පඤ්ඤප්තියයි දෙක මේක නැතිවීම අපිට අහු වෙන්නේ නෑ. මැටි ටිකට අයිති කියලා හිතාගෙන ඒ හැඩේ අල්ලනවා කියලා ඇතිලි අල්ලනවා කියලා අපි මැටි ටිකයි අල්ලන්නේ. තේරෙනවද කියන්නේ? එතකොට මෙතන මැටි ටික පවතින තැන අපිට ඇතිලියක් වෙනකොට අපි නාම රූප කියන ධර්මතා දෙකක් හම්බ වුණා. හොඳට බලන්න සියුම් සියුම් රූප කලාප තියෙන තැන හැඩය කියන එක හිතට නම් නැවෙන්නේ ඒ හිතට පහළන හැඩයට නම් අපි ඇතිලිය කියන්නේ අපිට කවදාවත් ඇතිලිය අල්ලන්න පුළුවන් වේද කියලා. අපිට අර හැඩය අල්ලන්න පුළුවන්. බෑ. එතකොට ඒක දකින්න විතරයි පුළුවන් අපිට. දිත්තේ දිත්ත නැත්තම්. දකින්න පුළුවන්. කවදාවත් කයින් ස්පර්ශ කරන්න පුළුවන්. ආය ස්පර්ශ කරුවොත් කයට හැදෙන්නේ මොකද්ද? එතන තියෙන අර කියුන් ධාතු ස්වභාවය නිසා මේ හැඩය හැදෙන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ දකින්න අපිට පුළුවන් වුණොත් මේ දැන් අරමුණ දකින වෙලාවේදී මේ සියුම් රූප කලාපයන්ගෙන් රාශියක සතර මහා ධාතු රූපේ නිසා මේ හිතට හැඩතල පහළ වෙලා තියෙනවා. බුදු පංචවිද නිර්ය මණ්ඩලය අහලා තියෙනවද? අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ නිර්ය කියලා කියන දැනගන්න මුළු විශ්වයේ මුළු ලෝකෙම සබ්බඤ්ඤතා ඥානය අවබෝධ කළේ මේ ධර්මතා පහකින්. මුළු ලෝකයේම බුදුරජාණන් වහන්සේ දැක්ක ධර්මතා පහ. සංඛාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන. මුළු ලෝකයේ තුලම කාම රූප අරූප කියන තුන් ලෝකෙම තුන් භවයේම හැම තැනම මුළු විශ්වයේම එකම ධර්මතාවයකින් අවබෝධ කළා. ඔකට කියනවා පංචවිධ නිය මණ්ඩලය කියලා. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ ওই නිසා. මොකද්ද බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙම දැකපු දේ සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන. දැන් ඔන්න සංකාර මේක ගන්න හේතුගෙන් හටගත්තු දෙයක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන් හටගත්ත හේතුගෙන් හටගත්ත රූපයක් මැටි ගන්නකො මේ සංකාර විකාර වෙනකොට මේ සංකාර වෙලා මේ රාශි වෙච්ච හටගත්ත දේ වෙනස් වෙනකොට වෙන ලක්ෂණයක් එනවා වෙන හැඩයක්. පඤ්ඤාත් ඒකට උන ඇතිලිය කියලා පනව ගන්න. ඊට පස්සේ අපි ඇතිලිය කියලා පනවගෙන ඉන්න මේ සංඛාර විකාර වෙනවා. වෙනත් ආකාරයකට පරිවර්තනය වෙනවා. එතකොට වෙන ලක්ෂණයක්. ඒකට කියනවා ඇතිලි කෑලි. ඇතිලි මුට්ටි කෑලි කියලා. කැඩෙනකොට අපි කියන්නේ එහෙම නැතිනම් අපි කියමුකෝ ඒකට මුට්ටිය කියනවා. දැන් ඉස්සෙල්ලා ගත්ත ලක්ෂණයයි පඤ්ඤාත්යයි ස්වභාවය මොකද? නිරුද්ධ වෙනවා. ආපහු මේ රාශි වෙච්ච ධර්මය හේතුන්ගෙන් හටගත් සංඛාරය මොකද වෙන්නේ? විකාර වෙනවා. අනාකාරයකට පරිවර්තනය වෙනවා. අනිත් එකෙන් වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වෙන ලක්ෂණය. එතකොට වෙන පඤ්ඤාත්ය. මුළු ලෝකෙම තියෙන ඕක. හැම ධර්මතාවයක් තුළම තියෙන්නේ ඔය ටික. දැන් ඔන්න අපි මේ සතර මහා ධාතු රාශි වෙලා එකාකාරයකට තියෙනවා. දැන් මේ මම කියලා ඉන්නවා. නැත්නම් මිනිසයා කියලා. මේ ලක්ෂණය හඳුන්වනවා. ඊට පස්සේ මේ හේතුන්ගෙන් හටගත්ත මේ ධර්ම විකාර වෙනවා. නරලා කියනවා. ඉදුමුණා කියනවා. නිල්ුණා කියනවා. ධාතුව වෙනස් වෙන්න වෙනස් වෙන්න හිතට එක එක හැඩතල පහළ වෙනකොට ඒ එක එක හැඩතල අපි එක එක පඤ්ඤාත්තිංගෙන් ඇසුරු කරනවා. නමුත් අපිට වෙන්නේ මේ පේන පේන දේ ඔක්කොම ගැට ගන්න රූපෙටයි. මේ ධාතුව නිසා මනස තුලයි මේ නානත්වයකට ගිහිල්ලා තියෙන්නේ. අපිට මේ මනස අවබෝධ වෙන්නේ නැහනේ. අපි රූපයක් එක්කමනේ ඉන්නේ. අපි කවදාවත් රූපෙ මිදෙන්නේ නැහනේ. නාම රූප පත්‍ය විඥාන කියන එකෙන් පෙන්න්නේ මේ නාම දැනගැනින්නට නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා කියන අවබෝධය ඇති වුණාම රූපය නිසා නාම ධර්ම ඇති වෙනවා ඒ නාම ධර්මයි මේ දැනගන්නේ මේ අවබෝධය මොකද වෙන්නේ රූපය අපිට අත්හැරෙනවා ඔන්න රූප භවයෙන් මිදෙනවා කාම භවයෙන් මිදෙනවා ඊට පස්සේ අපිට නාම ධර්මයන්ගේ ස්වභාවය පෙන්වනවා මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියන්නේ ටික එදාට ඒ ධර්මයන්ගේ ධම්මායතන යන තියෙන සංයෝජන කරනවා එතකොට නාමයෙන් හිත මිදෙන. මේ අනුක්‍රමයක් තියෙනවා. ඉතින් හැමදාම කියන්නේ අපි කොච්චර අනිත්‍ය බැලුවත් තාම මේ රූපය කියන මට්ටමේ නම් අනිත්‍ය බලන්න අපිට අනිත්‍ය අහුවෙන්නේ. ඇයි? මේ හිතමනේ අපි අනිත්‍ය බලන්නේ. හිත ඇතුලෙන් ඉඳගෙන හිතේමනේ අනිත්‍ය බලන්නේ. ඉතින් ඒකයි දැන් ඔන්න ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා කොච්චර කිව්වත් ඔයගොල්ලෝ අහකට ගිය ගමන්ම මොකද වෙන්නේ? දැකපු දේ ආයේ හිතට එළඹ දෙනවා. ඔයගොල්ලෝ දැකපු දේ සිද්ධ වෙන හැටි තේරුම් අරගන්න නැති හින්දා දැකපු දේ මේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. හිරුවෙලියක් හිරුවෙලිය නෙමෙයි පහනක තෙලුයි tire දැල්ලයි නිසා ආලෝකයක් වැටෙනවා නම් තෙලුත් අනිත්‍යයි tire අනිත්‍යයි දැල්ලත් අනිත්‍යයි ආලෝකය නිත්‍යයි කියලා කිව්වොත් හරිද? එහෙම වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට හිතෙනවනම් එතන නුවණක්ද තියෙන්නේ? මොඩකමක් නේ? මොනතරම් මොඩකමක්ද? ඈ ගැඹුරු මෝඩකම. ඒ විදිහම ගැඹුරු මෝඩකමක් අපිටත් තියෙනවා. අඩුවක්ම නැහැ. පහනක තෙලුයි tire දැල්ලයි නිසා ආලෝකයක් උපදිනවා නම් ඒ හේතු තුන්දෙනා නැති වුණත් ආලෝකය තියෙනවා වගේ තමයි. ඇහත් රූප චක්කු විඤ්ඤාණ කියන ධර්මතා තුන් නිසා පෙනෙන බව වෙනවනම් ඇහ අනිත්‍ය රූප අනිත්‍ය චක්කු විඤ්ඤාණ අනිත්‍යයි මේ තුන අනිත්‍යයි. නමුත් පෙනුන දේ තියනවා කියලා හිතනවා. හරියට ආලෝකේ තියෙනවා කියලා හිතනවා වගේ නෑ වෙනසක් නමුත් අපි ගැඹුරු මෝඩකම අපේ ජීවිතේ වෙලා හින්දා මෝඩයි කියලා දන්නේ පළඟටිය මෝඩයි කියලා පළඟටිය දන්නවද? දන්නේ නැහැ. අපි මෝඩයි කියලා අපි දන්නේ නැති වෙලා. අපි මෝඩයි කියලා දන්නවා ටිකක් භවයේ උසස් වෙච්ච කට්ටිය. අපි අපේ වාසනාවක් අපි මෝඩයි අපේ මෝඩකම පවතිද්දිම මෝඩකම අපි මෝඩකමකයි ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒකයි වාසනාවන්තයි කියන්නේ. මොකද එතකොට අපිට මිදෙන්න පුළුවන්. දැන් මිනිස්සයා වටිනවා කියලා කියන්නේ ඒකයි. මෙහෙම මෝඩකමක පැටලලා හිටියත් කවුරු හරි පෙන්නකොට අපි මේ මෝඩකමක ඉන්නේ කියන එක දකින්න පුළුවන්. එතකොට එයා මේ මෝඩකමකයි ඉන්නේ කියලා දකින්න ඉන්න මෝඩකමෙන් මිදෙන්න ප්‍රයෝග කරනවා. මෝඩකමෙන් මිදෙන්න පුළුවන්. ඉතින් මෝඩකමකයි ඉන්න කියන එකක් දන්නේ නැත්තම්. මෝඩකමකයි ඉන්න කියන එකක් දන්නේ නැත්තම් මෝඩකම නැති කරන ප්‍රතිපදාවක යෙදෙනවා කියන එක වෙන්නම නැහැ. නේද? එතකොට අපිට එකපාරටම වෙන්න මේක ටිකෙන් ටික හරි දැනට ඕනේ මේ දැනුම ගන්න. අපිට ඕනේ මේ පෙනෙන බව වෙන්නේ පෙර නොතිබීමයි. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ওই ධර්මතාවයකට උද්දින් ධර්මතාවයක් තියෙනවා තමයි. ඒක කියන්න බෑ. වරද දෙන්නේ නැහැ කියලා කියනවා. මේ ඒ කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතාවයේ නූපදිනම තැනක් තියෙනවා දර්ශනය. නූපදිනවා කියනකොට මේ පින්විත හිතයි කොහොමද එහෙනම් යන්නේ ගස්ගල් වල හැප්පිය ඇති කියලා නේද? එහෙම නැමේ මේ ධාතුන්ගේ ක්‍රියාවලිය ඒ විදිහටම සිද්ධ වෙනවා අවබෝධයක් තියෙනවා. නමුත් මේ ටික අපි කළොත් එතෙන්ට අපව සම්බන්ධ වෙනවම අනිවාර්යයි. දැනට ඕනේ ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් කියලා බලා ගන්න. එදාටයි අපි අවංකවම ලෝකෙ මිදෙන්න කැමති වෙන්නේ. දැන් මේ පින්වතුන් කොච්චර බණ කතා කරොත් බලන්න මම බුරුදු කෙනෙක් එකතැන දුවනවා වගේ නැද්ද? හැමදාම එකම විදිය නේද? වෙනසක් වෙලා නැහැ කියලා මට හිතෙනවා. මම මට හොඳට තේරෙනවා මේ ටික මෙයා දන්නේ කියන්නේ ජීවිතේ මේ ටික මෙහෙමයි. දහමට බුදු කරන්න බෑ. ඒ කියන්නේ ඕගොල්ලෝ තාම අඬනකොට කෑ ගහලා අඬනවා විලාප දෙනවා නම් විලාප දෙනවා ඒ කියන්නේ ගෙවල් දොරවල කටයුතු කරනකොට මුකුත් මේවා මුකුත් නෑ පලාත. හොඳට තේරෙනවා මේ මට්ටම. සාත්‍තර කියනවා කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ නෑ ඔයගොල්ලෝ ගෙවල් දොරවලදී උත්සාහවත් වෙන්නේ නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. උත්සාහවත් වුණාට කියන්නේ භවනා කරන අය ඇත්තටම අවංකව නැති. තාම ජීවිතේ දුක මොන හරි ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට මේ දහම තාම සමත් වෙලා නැහැ ඕගලන්ගේ ජීවිතේ ඒ ප්‍රශ්නේ ගැටලු මතල දහම ඕගලන් ඉදිරිපත් කරන්න කියන එකයි කියන්නේ මම. එන්නත් ඕගොල්ලෝ ගෙවල් කරවල කියලා භාවනා කරන්නේ නැහැ. ගෙදරට මෙගු වෙලා ඉන්නවා කියලා ඔක්කොම ගැන එහෙම කියනවා නෙමෙයි. මම කියන්නේ අපේ මනස මේ தත්ත්වෙ විනිවිද ගියේ නැහැ කියලා කියන්නේ ජීවිතයේ දුක කරදර ප්‍රශ්නයක් එනදෙද්දී තාම පුද්ගල භාවයේ තීන්දුව తీරණා එන්නේ කියන එක කියන්නේ. අනාත්ම දහමට අනුව තීන්දුව తీරණේ නැහැ කියලා මම කියන්නේ. ඒක කියන්නේ. ඇත්ත නෙමෙයිද බලන්න. ඇත්ත වෙන්න ඕනේ. මොකද ඒ ධර්මතාවය බොරු නෙමෙයි. අපිට මෙතන මේ යථාර්ථයේ භාවිත නුවණක් තිබුණොත් තමයි ලෝක ප්‍රශ්නයක් කරනකොට ටක් ගාලා ඒ ධර්මතාවයමයි තේන්නේ. මොකද ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොට ඒකට විතරක් පුද්ගල භාවයෙන් දුක් විඳින්න අනිත් වෙලාවට අනාත්මයි කියලා ධර්මතාවයකුත් නෑ හැමතැනම සිද්ධි එකයි. ධර්මය රකින්න ධර්මය රකින්නවා කියන්නේ ඒකයි. දහමන යෙදී හිටියොත් ලෝකයේ අන්තිම දුක උපදින ගැඹුරම කෙනෙකුට ප්‍රශ්නයක් වෙනයි කියන ධර්මතාවයේ පටිච්චසමුප්පන්නය බවක් එයා දකින්නේ. ඒ ධර්මතාවයේ අඳා ගලපෙන දෙයක් නෙමෙයි එයා දකින්නේ. ඒකයි දුක කියන එක එයාට නැත්තේ. දුක කියන එක ක්‍රමානුකූලව ගෙවෙන බව තේරෙන්නේ. ඉතින් මෙතනින් එක දෙයක් කරන්න. මොකද්ද? මේ ස්කන්ධ ටික ටික ටික ටික ටික සම්මර්ෂණය කරන්න ඉගෙන ගන්න. ස්කන්ධයන්ගේ අර මගේ පරිඥාව පිරිසිදු දකින්න උත්සාහවත් වෙනවා. අන්තිමට අපිට තියෙනවා යථාර්ථයට යනකොට චිත්ත චෛතසික රූප කියලා ධර්මතා තුනක් මුළු ලෝකෙම හම්බ වෙන උච්චාරය. මේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයන්ගේ ඉදීමත් නිරෝධයත් විතරයි අපිට හම්බ වෙන්නේ. එදාට අපිට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා මෙහෙම නානත්වයක් හම්බ වෙන්නේ නැහැ. හැම රූපයකම යථාර්ථය සතර මහා ධාතුයි කියලා හැම රූපයක්ම ඒකත්වයෙන් එළඹෙන දවසක් වෙනවා. මම කියන්නේ නිස්සාර. අපි කියමු රහතන් වහන්සේ නමක් ගත්තොත් රහතන් වහන්සේලා පටවිය පටවිය ඇවිත් හොඳට දන්නවා. පටවිය තුල ඇස් නැහැ. ඇහැ කියන තැන පටවි ධාතු තියෙනවා. පටවි ධාතු තුල ඇහැ නැහැ. හොඳට දන්නවා. දැන් අපිට එහෙම නැහැනේ. අපිට අද තියෙන සතර මහා ධාතු රූපේ ඇහැ කැටියට තියෙනවා. මේකේ ලොකු වෙනසක් තියෙනවා. පුද්ගලයා කියන තැන සතර මහා ධාතු තියෙන සතර මහා ධාතු රූපේ පුද්ගලයෙක් නැහැ කියලා දන්නවා. ඒ කියන්නේ මේ ලෝකයාගේ දර්ශනයත් යථාර්ථය දකින්න. මෙන්න මේ තැනට එන්නට ඕනේ. අපි කිව්වේ කෙටියෙන් දැන් මේ කරපු දේශනාව අපි හිමින් ලෙහෙලා ගමු. අපි හැමෝටම මෙන්න මේ මට්ටම කවදා හරි දවසක එළඹ සිටින්න ඕනේ. යම් අරමුණක් පේනකොට හොඳට හිතට ගන්න අවදියෙන් යම් අරමුණක් පෙනෙනකොට මේ පෙනෙන බව පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි පෙනුනෙන් පස්සේ තියෙනවා නෙමෙයි මේ හේතු ගැටීම නිසාම පෙනෙන බව වෙනවා හේතු ටික නිරුද්ධ වෙනකොටම පෙනෙන බව නිරුද්ධ වෙනවා ඇහත් අපි ඇහත් රූපේ චක්කු විඤ්ඤාණයත් කියලා මෙච්චර මේවා දන්නේ අපි උදාහරණයක් කියනකොට ඇහැට රූප ගැටෙනකොටම පෙනෙන බව වෙනවා ඇහත් රූපය දෙක නැති වෙනකොටම පෙනෙන බව නැති වෙනවා අපේ ජීවිතය හැම වෙලේම දකින්න චක්කු විඥාන ඒව මුකුත් අපි දැන් දන්නේ අපිට එක දෙයක් අවශ්‍යයි. මේ පෙනෙන්න ඉස්සර වෙලා මේ පෙනෙන දේ තිබුණා නෙමෙයි ඈත් රුපියල් දෙක වෙන් වෙනකොටම පෙනෙන දේ තියනවා නෙමෙයි. ඔන්න ඔය දැක්ම ළඟ සිටින්න ඕන ජීවිතේ. එතකොට පේන අරමුණ නෑ කියන්නේ නෑ ආයෙත් ඇහත් රූපය දෙක ගැටුණොත් හටගන්න නිසා පෙනෙන නිසා නෑ කියන්නේ. ඇහත් රූපය දෙක වෙන් වෙනකොට නැති වෙන හින්දා පෙනෙන අරමුණ තියනවා කියන්නේ දැන් අපිට හිතෙන්නේ හැමදාම මේ පන්සලක් තියනවා අපි ගෙදර ගියාට පස්සෙත් මේ පන්සල මෙතන තියෙනවා ආපහු තියෙන එකටයි අපි එන්නේ ආපහු යන්නේ පන්සල මෙතන තියෙන්නේ ඕකනේ අපේ දැන් දැක්ම. තිබුණු පන්සලට යාවේ කියන පන්සලේ ඉන්නේ ආපහු යන්නේ පන්සල මෙතන තියෙන්නේ. ඔක අනිත් පැත්තට මාරු වෙනවා වෙන්න ඕනේ. එන්නේ ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි යනකොට තියනවා නෙමෙයි දැන් මේ හමු වෙච්ච වෙලාවේ පවතින හේතු ටික නැතිනො නැති වෙනවා. දකින්න අහන හැම දෙයක්ම ඔහොම වුණොත් අපිට මේ ලෝකයේ අනිත්‍යය කියන ධර්මතාවය එළඹ සිටිනවා. මොකද අද අපිට ඔක පුදුමයක් වෙන්නේ අපි දකිනහන දේ මේ පංචල කියලා රූපයක් මෙතන තියෙනවාමයි කියන මට්ටමේ. ඔය හරියට අපිට කැඩපතේ අනිත්‍යතාවය හම්බ වෙන තැන තිරසංගත සත්‍යකරු නිත්‍ය බවක් හම්බ වෙන්නේ. ඒ වගේ සිද්ධියක් මේ වෙලා තියෙන්නේ. අපිට අපේ මනස පිළිබඳ අවබෝධය නැතිකම නිසා. එහෙනම් මේක නොපුනනාට කනගාටු වෙන්න එපා. ඔයගලන්ට බැරිත් නෑ. දැන් ඕකට උපායක් තියෙනවා. දැන් මේ මට්ටමේ හටගෙන නිරුද්ධ වෙන එක නොපෙනෙන්න හේතුවක් තියෙනවා. මොකද්ද නොපෙනෙන්න හේතුව? ආවරණීය ධර්ම. මේ මනසේ නීවරණ ධර්ම නිසා ඔයගලන්ට පේන්නේ නැත්තේ. ඔයගොල්ලෝ දැන් මේ වෙන්න ඕනේ ටික දැනගත්තනේ. මොකද්ද කෙටියෙන් ගත්තාම වෙන්න ඕනේ ලෝකය කියලා කිව්වේ අපිට මේ හැම වෙලාවෙම මේ ස්පර්ශ ආයතන ටික නැවිලමයි තියෙන්නේ. හැම වෙලාවෙම පවතින. ලෝක නිරෝධය කියලා කිව්වේ අවස්ථාවට හට ගන්නවා ඒ හේතු නැතිව නැති වෙන. ඒක යම් කිසි සමුදය ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම. යමක් හේතු ගැටෙනකොට හට ගන්නවා නම් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒතර ලෝකයක් ලෝක සමුදයත් ලෝක නිරෝධයක් දන්නවා. මෙන්න මේ ටිකයි අපිට ජීවිතේ එළඹෙන්න ඕනේ. ඔන්න ඔතෙන්ට ලැබුණු දවසටයි දුක කියන එක මරණයෙන් පස්සේ නෙමෙයි මේ දැන් ඕගොල්ලන්ට මේ දර්ශනෙට එළඹ සිටින තැනට මනස හදන්න පුළුවන් නම් ජරා මරණ දුකෙන් දැන් මිදෙනවා ඔයගොල්ලෝ. මොකද තියෙන දෙයක් තුළයි අපිට ජරා මරණයක් වෙන්නේ. ඉස්සෙල්ලා පොකුණට එදෙනකොට ඔයගලන්ගේ ඡායාව හම්බ වුණා නම් අහකට යනකොටම පොකුණේ තියෙන ඡායාව නැති වෙනවා. මේ ඡායාව ඕගලන්ට ආපහු කවදාවත් දකින්න පුළුවන්ද? බෑ. ඒක ඡායාවක් නමුත් හම්බ වෙන්නේ නැද්ද ඕගලන්ට? ආයෙත් තිබුණොත් මොකද වෙන්නේ? ආයෙත් හම්බ වෙනවා. ආයෙත් අහකට යනකොට ආයෙත් නැති වෙනවා. කවදාවත් ඕගලන්ට ඡායාව කියන එකේ නිත්‍ය බවක් හම්බ වෙයිද? හේතු ගැටෙනකොට හටගෙන හේතු නැති වෙනව නැති වෙන බවක් හම්බ වෙලා නේද? ඕගලන්ට මුළු ලෝකෙම හැම ආයතනයක් හරහා රූපයක් දැක්කොත් හැම රූපයක්ම එහෙම වුණොත් සද්දයක් අහනවා නම් හැම සද්දයක්ම ඔහොම වුණොත් ඒ සද්දය අහන්න ඉස්සලා තිබුණත් නෙමෙයි අහන වෙලාවට සද්දේ තියෙනවා අහලා ඉවරනකොට නැති වෙනවා ආයෙත් කන ශබ්දයක් දෙක කරන ශබ්දයේ උගලන්ට ඇහෙයි ආයෙත් ගැටුනහම කන ශබ්දයක් දෙක වෙන් වෙනකොට ඒ ශබ්දය නැති වෙනවා. කවදාවත් දෙවුණුවක් ඉස්සෙල්ලාම සද්ද ඔයගලන්ට අහන්න බැරි දවසක් ඒක. තේරෙනවද? එතකොට අන්න ඒ නුවණ එන්න ඕනේ. ඒ නුවණ આવොත් ඒ නුවණ આવොත් අපිට දුක කියන එක හිතින්නේ මොකද අපි මේ හේතුඵල ධර්ම නොදන්න කම නිසාම යථාර්ථයත් යථාර්ථ වූ අපි තුමුකෝ සංකතය කියන එක දන්නේ නැතිකම හින්දාමයි අපි මේ මෙච්චර රැවටලා තියෙන්නේ. සංකත කියලා කියන්නේ හේතුකින් හටගත්ත සකස් වෙච්ච ප්‍රත්‍යයෙන් උපන්න මොනවද ප්‍රත්‍යයෙන් උපන්න මොනවද සකස් වෙච්ච දේවල් ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව මේ ලෝකේ අපිට හම් වෙනවා නම් හම් වෙන්නේ ওই 12 ආයතනේ නේද? ওই ටික ඔක්කොම හේතුන්ගෙන් සකස් වෙච්ච, රැස් වෙච්ච. මොනවද හේතු? මොනවද හේතු? මොනවද සකස් වෙලා තියෙන්නේ? ඈ චිත්ත චෛතසික රූප අපිට මහ විශාල ප්‍රභේද ගොඩාක් හම් වෙන මේ ලෝකෙ තුල පවතින ඉච්චරයි. පරම සතර පරමාර්ථ ධර්ම කියලා තියෙනවානේ. එයින් චිත්ත චෛතසික රූප කියන එක තමයි ලෝකේ සංකත ධාතුවේ පරමාර්ථය. අපිට හම් වෙන හැම තැනකම තියෙන ඉච්චරයි. කොහොමද අපි පරමාර්ථය පරමාර්ථයේ පරමාර්ථයකුත් පරමාර්ථයෙන් උපන්න දේ පරමාර්ථයක් නෙවෙයි කියලා දැනගන්න. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් පවතින්නේ චිත්තජයසික රූප. මේක කවදාවත් අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙන නුවණින් දැනගන්න ඕනේ. සැබෑවටම ඇති ඒත් හම්බ නොවන දෙයක්ත් තියෙනවා සැබෑවටම නැති හම්බ වෙන දෙයක්ත් තියෙනවා. සැබෑවටම ඒකට මම උපමාවක් කියන්නේ. දැන් අපි මේ උපාසකම්මලට දෙනවා මෙහෙම පාම් පිටි පාම් පිටි ටිකකුයි ලුණු ටිකකුයි පොල් ටිකකුයි දුන්නා. දැන් ඕගොල්ලෝ ගාව හැබෑවටම තියෙන මොනවද? පාම් පිටි පොළුයි ලුණුයි. එක උපාසකම්ම කෙනෙක් ඔන්න පාම් පිටි ලුණුයි කවලම් කරලා හදන රොටියක්. ඒ පාම් පිටි ඉල්ලුණුයි කවලංග වල තව උපාසකම කරන පිට්ටු. තව කෙනෙක් ඒක පොලිටික මෙඩිකල් දාලා ලුණුත් ප්‍රයෝගික කරගෙන හදන ආත්ක. තව කෙනෙක් හදන ඉන්දියාත්ක. තව කෙනෙක් හදන තෝස්. දැන් ගොඩක් දේවල් තියෙනනේ. ආත්ක තියෙනවා, පිට්ටු තියෙනවා, රොටි තියෙනවා, ඉන්දියාත්ක තියෙනවා, තෝස් තියෙනවා. මේ ඔක්කොටම කියන හේතුන්ගෙන් හටගත් එකක්. මොනවද මේකට හේතු? පොළොවේ පිටි ලුණුයි. දැන් නොයෙක් නොයෙක් විදිහට පෙනී හිටියට මේ හැමතැනම තියෙන මොනවද? ඔච්චරයි. දැන් පරමාර්ථ වශයෙන් ඇත්තටම ඇති හැටි පවතින මොනවද ඔච්චර? පොළොයි පිටි ලුණු ටිකයි. ලෝකයේ තුල මේ ධර්මතා තුන නොයෙක් නොයෙක් විදිහට රාශි වෙනකොට එක එක හැඩතල අපිට හම්බුණාට හැඩතල වලට එක එක නම් කිව්වට යථාර්ථ වශයෙන් තියෙන්නේ කොච්චරද? කොච්චරයි. රොටි කියන තැන තියෙනවා පිටි ලුණුයි පොළුයි. පිටි ලුණුයි පොළුයි කියන තැන රොටි තියෙනවද? නැහැ. පිට්ටු කියන තැන තියෙනවා මොනවද? පිටි ලුණුයි පොළුයි. පිටි ලුණුයි පොළුයි කියන තැන පිට්ටු තියෙනවද? තේරුණා කියන්නේ? තේරෙනවා. පතකමන තේරි කුස්සිය වෙන්නේ කියන්නේ නේද? එතකොට පිටි පොළොවේ තියෙන තැන ලුණි තියෙන තැන ආප තියෙනවා. මේ ආප තියෙන තැන ඒවා තියෙනවා. පිටි ලුණු පොළොවේ තියෙන තැන ආප තියෙනවා. මේ පරමාර්ථ ධර්ම නිසා යමක් යමක් උපදින උපදින දේ තුල පරමාර්ථ ධර්මයේ අඩංගු වෙයි. නමුත් පරමාර්ථ ධර්ම තුල ඒ ධර්මතාවය අඩංගු වෙන්නේ. මොකද බැරි වෙලා රොටිය කියලා හදපු එක පිටිපොලි කියන එකේ හැඩේ වුණා නම් අපිට ආප්පේ හදන්න පුළුවන්ද? බෑ. අපිට පිටිපොලුයි ලුමි එකාකාරයක ඉඳලා රොටිය කියලා එකක් හම්බ වුණා නම් ඒ මේ හේතු ටික ඉඳලා හම්බ වෙච්ච දේ හේතු වලට අයිති නොවුණු හින්දාම තමයි මේ හේතුයෙන් වෙන එකක් හදන්න පුළුවන් උනේ. මේ හේතුව නිසා ඵලයක් හටගත්තට ඵලයේ හේතුවටයි තිබුණ නැහැ. තේරෙනවද? ඒ වගේ මේ ලෝකේ අපිට සත්‍ය පුද්ගලයෝ ගස් ගල් ගෙවල් දුරවල් ඇහැ කන දිව නාසය ශරීරයේ ස්ත්‍රිය පිරිමියය ගෑණියය ළමයය කියලා নানাකාරයේ ආරම්මන අනත්යකට ගියාට මේ හැම තැනකම තියෙන චිත්ත චෛතසික රූප කියලා ධර්මතාවයක්. සිතත් චෛතසිකත් රූපයි. ඔය ටික එක එක ආකාරයකට යෙදිලා ඒක හැඩයක් පහළ වෙනවන මිනිසයා කියනවා. දැන් මිනිසයා කියන තැන අපිට හම් වෙන චිත්තචෛතසික රූප කියන ධර්මතාව තුනක් තිබුණාට චිත්තචෛතසික රූප කියන ධර්මතාව තුන තුල මිනිසයෝ නැහැ. එතකොට අපිට පිටි පොළොවේ ලුණුයි කියන තැනට හිත තබල රොටි වලින් පිට්ටු වලින් ඉන්දියා පොළොවේ මිදෙන්න බැයිද? තේරෙනවද මම කියන්නේ? ඒ වගේ ඒ කියන්නේ පවතින පිටි පොළොවේ ලුණේ කියලා හොඳට අවබෝධ කරගත්තාම රොටියක් පිටු ටිකක් තියෙන තැනත් මේ විදිහට රාශියලා තිබුණාට පවතින්නේ මේ ටිකම නේද කියන නුවණක් තිබුණොත් අපිට රොටි කියලා එකක් හම්බ වෙන්නේ දැන් අපි පාන් පිටි ටික කාලා රොටි කෑවා කියලා හිතාගන්න. තව කෙනෙක් ඒ පිටි පොළොවේ ටිකම කාලා ආප්ප කෑවා කියලා හිතාගන්නවා. තව කෙනෙක් ඒ පොළුයි පිටි ටිකම කාලා පිට්ටු කෑව කියලා හිතා ගන්නවා. ඉතින් කෙනෙකුට රොටි වලට තියෙන තණ්හාවට වඩා පිට්ටු වලට තියෙන තණ්හාව වෙනස් පිට්ටු වලට තියෙන තණ්හාවට වඩා ආපෝලට තියෙන තණ්හාව වෙනස්. ඒකයි බුදුරජාණන් දේශනා කළ ධාතු ඥානත්ව මත සංඥා ඥානත්වයක් තියෙනවා. සංඥා ඥානත්වය මත සංකප්පය ඥානත්වය. සංකප්පය ඥානත්වය මත ඡන්දය ඥානත්වයක් ඇවිල්ලා. දැන් ඉතින් තණ්හාව ගොඩායි. ඉතින් පිටි ලුණුයි පොළුයි කියන තැන ගත්තොත් ඔය එක තණ්හාවකට වෙයිද? වෙන්නේ නැහැ. ඒ වගේ අපිට යම් දවසක මේ ඇහැ කන දිව නාසය ශරීරයේ ස්ත්‍රී පුරුෂ කියලා මේ හම්බ වෙන හැම ලෝකයේ තුලම තියෙන්නේ මෙන්න මෙහෙම යථාර්ථයක් නේද කියලා දැක්කොත් එදාට අපි පේනවා ඒ සතර මහා ධාතු ඒ චිත්තචෛතසික රූප කියන ධර්මතාවයේ නොයෙක් නොයෙක් ආකාරයට යෙදීම නිසා ලෝකේ එක එක හැඩතල පහළ වෙනවා. අර පිට්ටු රොටි දියප්ප වගේ එක එක හැඩතල පහළ වෙනවා. නමුත් මේ හැම තැනකම පවතින යථාර්ථය මෙන්න මේකයි නේද කියලා මනස එළඹ සිටියොත් මේ ලෝකේ අපි කලකිරේ මෙච්චර කල් දුක් විඳ රෝටී නැතිවීමෙන් ආප්ප නැතිවීම පිට්ටු නැතිවීමෙන් අපි ඇඬුවා නම් දුක් විඳනවා මේ හැමතැනකම පවතින යථාර්ථ දැක මොනතරම් බාලද අපි මේ ඇත්ත නොදන්න කම නිසා හැමදාම රොටි පිට්ටු වලට රණ්ඩු කරලා තියෙන කියලා තේරෙයි. ඒ වගේ අන්තිමට සතර මහා ධාතු රූපයට චිත්තචෛසික කියන මේ ධර්මතාව ටිකක් නිසයි අපි රණ්ඩු වෙලා තියෙන්නේ, ගහගෙන තියෙන්නේ, අඬලා තියෙන්නේ, දුක් විඳලා තියෙන්නේ කියන තැනකට එයි. ඉතින් සංකත ධාතුව අපි මොකද්ද කියලා තෝරගන්නවා. ඒ සංකත ධාතුව තෝරගන්න තමයි ඥාත පරිඥා ස්කන්ධයන් ගැන ඉගෙන ගන්න කියන්නේ. පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න කියලා අපි කරන්නේ මොකද්ද මේ? පංචස්කන්ධයේ විඥානයක් තියෙනවනේ මේකට කියනවා මොකද්ද? චිත්ත කියලා. වේදනා සංඥා සංකාර වලට කියනවා චෛතසික කියලා. රූපයට කියනවා රූප කියලා. මේ ස්කන්ධ පංචකය අපිට ඉගෙන ගත්තොත් හම්බ වෙන්නේ මොනවද වෙද තියෙන්නේ? චිත්ත චෛතසික රූප කියන ධර්මතා ටික. අන්තිමට ওই ධර්මතා ටික තමයි මොන මොන විදිහටත් යෙදিলা තියෙන්නේ. සම්මත පරමාර්ථ කියන දෙක අපිට හොඳට තේරෙනවා. දැන් අපි දැක්ක යථාර්ථ වශයෙන් අතර තිබුණේ පිටි ලුණුයි පොළොයි. කන දෙයක් ගැන කිව්වම හොඳට තේරෙනවානේ. <laughs> පිටි පොළොයි පොළොයි ලුණුයි දැන් අපිට එබඳු දෙයක් තියෙන තැන හම්බුණා රොටි පිට්ටු දෙයක්. දැන් රොටියක් හම්බ වෙනවාට බලන්න හොඳට මෙතන අපිට හම්බ වෙනවා සැබෑවටම නැති ඒ පේන දෙයක් වෙන මොකද්ද රොටිය. සැබෑවටම තියෙන නොපෙනෙන දෙයක් වෙන අපිට මොනවද? පිටි පොළුයි ලුණුයි. සැබෑවටම තියෙනවා පේන්නේ. සැබෑවටම නැහැ පේන දෙයක් තියෙනවා මොනවද? පිට්ටු රොටි ඉන්දියාප්ප. ඒ වගේ මේ තමයි සදාවටම නෑ සදාවටම නෑ ඒ තේන දෙයක් තියෙනවා මේ සත්‍ය පුද්ගලයෝ ගෙවල් දොරවල් මේවා තේනවා. සදාවටම තියෙන ඒ තේන දෙයක් තියෙනවා මොනවද? චිත්ත චෛතසික රූප කියලා ධර්මතාවය. ඉතින් ඔන්න ওই ටික දකින්න පුළුවන් අපිට හිත සමාධිය වුණා. මේ ටික දැකපු දවසට මේ සංකත ධාතුව අපිට අවබෝධ වෙනවා. මේ මේ හේතු නිසා යම් යම් ඵලයන් හට ගන්නවා හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා. එදාට අපිට මේ දුකෙන් මිදෙන්න පුළුවන්. දැනට එක දෙයක් කරන්න උත්සාහය මොකද්ද? මේ හිත සමාධි කරගන්න උත්සාහවත් වෙන්න. හිත එකඟ කරගන්න උත්සාහවත් වෙන්න. එතකොට දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් දැක්කා දුකට හේතුව තණ්හාව මිනිස්සෙක් හැටියට ගෙයක් හැටියට ගහක් හැටියට ගලක් හැටියට වාහනයක් හැටියට මිල මුදල් හැටියට Taman හැටියට මේ දකින්න එකයි තණ්හාවට හේතුව තේරෙනවද එතකොට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕනේ. රූප තණ්හා, සද්ද තණ්හා මේ තණ්හා නැති වෙන්න ඕනේ. එහෙනම් තණ්හාව නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඇත්ත ඇති ඇති දකින්න ඕනේ. මේ හටගත්ත හැම දෙයක්ම හේතුන්ගෙන් හටගත්ත එකක්. හේතු නැතිව නැති වෙනවා කියලා දකින්න ඕනේ. මේ ගස් ගල් ගෙවල් දරවල් මේ විදිහට හම්බ වෙන හැම එකක්ම චිත්තචෛතක රූප කියන මේ ධර්මතාවයක් නිසායි පේන්නේ හැදෙන්නේ. මේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඕනනම් අර රොටි උපමාවෙම කියන්නම්. දැන් රොටි කැඩීම නිසා හෝ රොටියෝ මේ සත්තු කෑම නිසා හරි කවුරු හරි ගත්ත නිසා හරි දැන් රොටියකින් එන දුකක් එනවා නම් ඒකට හේතුව මොකද්ද? රොටි කන්න තියෙන තණ්හාව. රොටි කන්න නැති වුනහම දුක එන එකට හේතුව රොටි කන්න තියෙන තණ්හාව නිසා. තණ්හාව ඇති උනේ ඇයි? රොටියක් ඇටියට දැකපු හින්දායි. රොටියක් ඇටියට දකිද්දි තණ්හාව නැති කරන්න බෑ. එතකොට රොටියක් ඇටියට දැක්කේ ඇත්ත ඇති හැටි නොදකින නිසා. මෙතන පිටි පුලුයි ලුණුයි තියෙන්නේ මොන මොන විදිහට තිබුණත් මේ ධර්මතාවයම නේද? මේ ධර්මතාවය නිසා උපන්න එකක් නේද මේ රොටි කියන්නේ. එහෙනම් රොටි කියපේ ඇත්ත නෙමෙයි. මේ ධර්මතාවය ඇත්ත. මේ හේතු තුනෙන් එකක් හෝ වැය වුණා නම් හේතු තුන හෝ වැය වුණා නම් රොටි කියන එකක් ආයේ තියෙන්නේ නැහැ. පාම් පිටි ටික ඔය හේතු තුන තියෙන තාක් මෙතන රොටි කියලා එකක් වෙන්නේ. මේ හේතු තුන ඉපදීන රොටි කියලා එකක් ඉපදුනා මේ හේතු තුන තියෙන තාක් රොටි කියලා එකක් තියෙනවා. මේ හේතු තුන නැති වුණු ත්‍ෘතිය කියලා එකක් ආයේ අපි තබා ගන්න හැදුවොත් තබා ගන්න පුළුවන්ද? දැන් අපි ඕක දන්නේ නැහැ. අපි ඉතින් මේ පේන දේ තබා ගන්න හදනවා. මේක ඇති වෙච්ච හේතුවකුත් තියෙනවා. ඒ හේතුව පවතිනකම් පවතින හේතුව නැති වෙනව නැති වෙනව. අපිට හේතු පිළිබඳ අවබෝධයක් නැතුව හේතුන්ගෙන් හටගත්ත ඵලයට අපි බැඳෙනවා. තණ්හා කරනවා. අපි තණ්හා කළාට හේතුන්ගෙන් හටගත්ත ඒ දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඉතින් අපි අඬනවා. ඉතින් අපේ ජීවිත හරි අසරණයි. ඇයි හේතුව ගැන අවබෝධයක් තිබුණා නම් අපි දන්නවා මේ හේතුව වෙනස් වෙනකොට මේක වෙනස් වෙනවා. කවදාවත් අපිට තියාගන්න බෑ කියලා. ඒ හේතුව ගැන අවබෝධයක් නැතිකම හින්දායි අපි ඵලයට බැඳෙන්නේ. හේතුවක් නිසා ඵලයක් හටගත්තොත් ඒ කියන්නේ අර පහනක තෙලුයි තිරේ දැල්ලයි නිසා ආලෝකයක් ඇති වුණොත් අපි ආලෝකයට කැමති වෙනවා. අපි ආලෝකයට කැමති වුණත් අකමැති වුණත් අර තෙලුයි තිරේ දැල්ලයි කියන හේතු තුන වැය වුණොත් ඉවරුනොත් ආලෝකේ නැති වෙනවා. ඉතින් අර හේතු ගැන අපි කැමති නැන්නටත් මේ හේතු නිසා හටගත්ත ඵලයේ හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ ගැන දන්නේ නැතුව අපි ඵලයට බැඳුනා කියලා හේතු නතර වෙන්නේ නැහැ. ඒ හේතු නැති වෙනව නැති වෙන. එතකොට අපිට මොකද වෙන්නේ? දුක එනවා. ඔය කරන්ට් එක ගියහම එහෙම තරහ ඇවිල්ලා තියෙන්නේ මොකද? හේතුව දන්නේ නැහැ ඵලයට කැමති. දැන් මේ ආලෝකයේ ඉන්න කැමති. අපි කැමති වුණාට එතන ඇති වුණේ ධර්මතාවයක් අනාත්ම හේතුවකින්. ඒකට තිබුණ හේතුව නැති වෙච්ච හින්දා ආලෝකය නැති වුණා. අපිට තිබුණ චනික තරහ යනවා. නේද? ඒ මොකද? අපි කැමති ආලෝකේ. මේ ජීවිතේ එබඳු චූටි තැනකින් පවා අපිට ගනුදෙනා කරගෙන තියෙන මේ හේතුඵල ධර්ම දන්නේ. මේ නුවණ આવොත් ජීවිතේ හැම දෙයක් කරන්න මේ නුවණ එක දිගටම එනවා. මොකද අපේ ජීවිතේ හැම දෙයක් කරන්න කියලා හම්බලා තියෙන එක තැනයි මනස අපිට හම්බලා තියෙන්නේ. එතකොට දැන් අපි දැක්කා මේ ලෝකේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න නම් අපිට වෙනව මොකද්ද හේතුඵල ධර්ම අවබෝධ කරගන්න හේතුඵල ධර්ම අවබෝධ කරගන්න නම් අපිට වෙනව ලෝකේ ඇත්තටම ඇත්ත ඇටියට පවතින පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ඒ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ධර්ම උත්සාහය තමයි ඔයගොල්ලෝ ස්කන්ධ කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කිය කිය ඔය ඉගෙන ගන්නෙ. මේ මේ මේ ඔය නුවණ ගන්න. ඒ නුවණට තමයි ඊට පස්සේ අපිට අහුවෙන්නේ මේ එහෙනම් මේ ටික ඇති වෙනකොට මේ ඇහැ හැදිලා මේ රූපේ හැදිලා මේ හේතු නැති වෙනකොට මේ රූපේ නැති වෙනවා ඒ නුවණ ගන්න ඔය කරන්නේ ඒකටයි මොකද ඕගලන්ට කවදාවත් හම්බ වෙන රූපය ගැන ඉගෙන ගන්න බෑ. හම්බ වෙන සද්දය ගැන ඉගෙන ගන්න බෑ. රූපේ සද්දය ගැන ඉගෙන ගන්නවා කියලා ඉගෙන ගන්න තියෙන රූපේ සද්දය ඇති වෙන හේතු ටික ඉගෙන ගන්න පුළුවන්. නේද? ඔගලන්ට අර රොටි ඉගෙන ගන්න යමක් තියෙනවද? ඔයාලට පුළුවන් පාම් පිටි ටික කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කරලා බලන්න පුළුවන්. පොල් කියන්නේ මොනවද කියලා හොයලා බලන්න පුළුවන්. ලුණු කියලා හොයලා බලන්න පුළුවන්. රොටිය කියලා හොයලා බලන්න පුළුවන්. රොටිය කියලා හම්බෙන්නේ යමක් තියෙනවද ඔයාලට? නෑ. මේ හේතු ටිකම අවකාශ ධාතු අවරාගෙන රාශි වෙනකොට හිතට නැවිච්ච හැඩයක් ඒ හැඩයට තමයි අපි පොල් රොටිය කියලා කියලා තියෙන්නේ. රොටිය කියන එක මනසට අයිති දෙයක්. අපි රොටිය කියන එක දකින්නේ කොහටයිද වැකටියද? රූපේට අර පිටි ලුණුයි පොළුයි කියන හේතු තුනට අයිති එකක් ඇටිට අපි රොටිය දකින්නේ. ඒ හේතු තියෙන තැන අන්තිම රොටි හැදලා තියෙන කොහෙද මනසේ? මේක මට බණේ ආමුදුර මොනවද කියන්නේ කියලා. නේද? නමුත් ඇත්ත ඒක මේ ලෝකේ අපිට නාමත්වයක් පේන්නේ ඒකයි මේ අවකාශ ධාතු අවරාගන ධාතු රාශ වෙනකොට එක එක හැඩතල අපිට නැවෙනවා ඔක හොඳට පේනවා මම කිව්වත් නොකිව්වත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ධාතු නාමත්ව සූත්‍රය බලන්න ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවගේ නානත්වයක් ඇති වෙනවා සංඥාව කියන අනත්ය නිසා ධාතු නානත්ය මොකද වෙන්නේ? වෙන්නේ නැහැ. පාන් පිටි පොල් සීනි මේ ලුණු නිසා රොටි හැදෙනවා රොටි නිසා පාන් පිටි හැදෙනවද? නැහැ. ධාතු නානත්ය නිසා සංඥා නානත්යක් වෙනවා. සංඥා නානත්ය නිසා ධාතු නානත්යක් වෙන්නේ නැහැ. සංඥා නානත්ය නිසා සංකප්පය නානත්යක් වෙනවා. ධාතු නානත්ය නිසා සංඥා නානත්යක් වෙනවා. හැඳිනීමේ නොඑක් බවක් තියෙනවා. හැඳිනීමේ නොයෙක් බව නිසා කල්පනාවේ නොයෙක් බවක් කියන්නේ. රොටි, පිට්ටු, ඉන්දියාප්ප කියලා කල්පනා කරනවා. සංකප්පයගේ නානත්වය මත ඡන්දයගේ නානත්වයක් තියෙනවා. කල්පනාවේ නොයෙක් බව මත තණ්හාවේ නොයෙක් බවක් තියෙනවා. තණ්හාවගේ සංකප්පයගේ නානත්වය මත පරිධානයගේ නානත්වය. ඒ කියන්නේ අවශ්‍යතාවයේ නොයෙක් බවක්. කැමැත්ත නොයෙක් බව මත ඒක ලබා ගැනීම අවශ්‍යතාවය නොයෙක් බව වලදෙන්න. පරිධාන්‍යයගේ නානත්වය මත පරිේශණයගේ නානත්වයයි. ඒ මත සෙවීමේ නානත්වයක් කියනවා ලෝකෙ. කෙනෙක් රූපය වෙනවා, කෙනෙක් ශබ්දයක් වෙනවා, කෙනෙක් ගන්ධයක් වෙනවා, කෙනෙක් රසයක් වෙනවා, කෙනෙක් ස්පර්ශයක් වෙනවා. පරිේශණයගේ නානත්වය මත ලාභයගේ නානත්වයක් තියෙනවා. කෙනෙකුට රූප හම් වෙනවා, කෙනෙකුට ශබ්ද හම් වෙනවා, මේ ලෝකෙ වෙන්නේ ලෝකෙ ඇති වෙන හැටි මේ පෙන්වන බුදුරජාණන් වහන්සේ. උනේ කොහොමද කියලා. ඔන්න ඔය ඔය චක්‍රයම. එතකොට සම්මා දිට්ඨිය කියලා ඔන්න ඔය සිද්ධිය අපි ඇති කල්ලිත් නැති කල්ලිත් වෙන සිද්ධියක් කියනවා. ඔන්න ඔය සිද්ධිය දකින්න ඔන්න ඔතෙන්ටම ගියොත් අපිට පුළුවන් දුක නැති කරන්න. එතකොට අපිට දුක නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න තණ්හාව නැති වෙන්න නම් ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතකොට ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කියනකොට අපිට මෙච්චර කල් හම්බ වෙච්ච මුකුත්ම නිත්‍ය බවක් දකින්න බෑ කියන එකයි මේ කියන්නේ නේ. තේරෙනවද? ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි කියලා දකින්න නම් ඇස කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. රූපය කියන එක හේතුන්ගෙන් හටගත් එකක්. චක්කු විඥානය කියන්නේ හේතුන්ගෙන් හටගත් එකක් කියන අවබෝධයෙන් ඕනේ. එහෙම නැතුව මේ ඇහැ ඇතුලේ රූපය ඇතුලේ චක්කු විඥානය ඇතුලේ අනිත්‍යයි කියලා හිතුවට හරියනවද? රුටිය ඇති වෙච්ච හැටි දන්නේ නැතුව මේ රුටි අනිත්‍යයි අනිත්‍යයි කියලා කිව්වට අනිත්‍ය වෙනවද? මේ රුටි අනිත්‍යයි කියන්නේ මොකක් කර හේතුවක් තියෙනවනේ. එයා දන්නවා මේක මේ හේතුන්ගෙන් හටගත්තේ. ඒ හින්දා මේක අනිත්‍යයි කියන්නේ කියලා. තේරුණාද? ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. මොකද්ද ඇත්ත ඇති හැටි දකින්න ඕනේ? මේ ලෝකේ චිත්ත චෛතසික රූප කියලා පරමාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ හැම රූපයක්ම සතර මහා ධාතුයි කියලා දකින්න ඕනේ. කුමන ආයතනයක් හරහා හටගත්ත හැම වේදනා සංඥා චේතනාවක්ම චෛතසිකයි කියලා දකින්න ඕනේ. හැම හිතක්ම චිත්තයි කියලා දකින්න ඕනේ. මේ චිත්තචෛතසික රූප කියලා දැක්කහම අපිට හම්බෙන ඔය ලෝකේ නිත්‍ය සුඛාත්ම කියන ධර්මතාවය දුර වෙනවා. ඔන්න ඔය ටික දකින්න ඕනේ. දකින්න කියනකොට හිත හිතා ඉන්නව නෙමෙයි. දකින්න කියනකොට මම කිව්වා ඉස්සෙල්ලා මිම්මා. මොකද්ද? අසුබ අසුචි ටිකක් දැක්කොත් ඒක අසුබයි කියලා හිතන්න ඕනේ දකින්නවා කියලා. ඒ වගේ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන එක දකින්න ඕනේ. දකින්නවා කියන මට්ටමටපත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සමාධිය තියෙන්න ඕනේ. සමාධින් වික්‍රේ බහ සමාධින් වික්‍රේ භාවයේ සමාහිත සමාහිත වික්‍රේ යථාභූතං සජානති. මහන්නේ හිත වඩන්න හිත වඩනකොට ඇත්ත ඇති හැටි දන්නවා ඇත්ත ඇති හැටි දකිනවා යථාභූතම් පස්සන්ත නිබ්බින්දති. ඇත්ත ඇතිහෙටි දකිනකොට කලකිරෙනවා. නිබ්බින්දින් විරජ්‍යති. කලකිරීමෙන් නොයලෙනවා. විරාගා විමුච්ඡති. නොයලීමෙන් මිදෙනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හොති. මිදුණා මිදුණා කියන නුවණ එනවා. මිදුණා කියන නුවණ එන්න නම් මිදෙන්න ඕනේ. මොකෙන්ද මිදෙන්න ඕනේ? දුකෙන්. දුකෙන් මිදෙන්න නම් මොකද වෙන්න ඕනේ? දුකෙන් නොයලෙන්න ඕනේ. දුකෙන් නොයලෙන්න නම් දුකයි කියලා කලකිරෙන්න ඕනේ. දුකයි කියලා කලකිරෙන්න දුකයි කියලා දකින්න ඕනේ. ඇත්ත ඇත්ත හේතු දකින්න ඕනේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න ඕනේ. දකින්න නම් සමාධියක් තියෙන්න ඕනේ. සමාධිය සමාධින් පිටුවේ සාහාරම් වදන් නොඅනහාර මහණේ සමාධි ආහාර සහිතයි සත්‍ය සහිතයි. සමාධියට හේතුව මොකද්ද? සැපය සුඛයයි කියන්නේ මහානේ සමාධියට හේතුව සැපය කියන්නේ. සැප සහගත හිත සමාධිය වෙනවා. ආ කය තුල නිතරම හිත සැප සහගත නම් සැප හොයාගන්න ලෝක කොහෙවත් යන්නේ හිත තමා තුළම පවතින. මානේ සැපයට හේතු සහිතයි කියන්නේ සැපයට හේතු මොකක්ද? පස්සද්ධිය. හිත කය දෙකේ සංසිඳීම. පස්සද්ධියට හේතුව මොකක්ද? ප්‍රීතිය කියනවා. හිතේ ප්‍රීතිදායක බව. ප්‍රීතියට හේතුවක් තියෙනවා. මොකද්ද? ප්‍රමෝදය කියනවා. ප්‍රමෝදිත බව, උදවැදී ගිය බව, සතුටු බව. සතුටු සහගත සිතක් කියන කෙනාටයි ප්‍රීතිය කියන මට්ටම එන්නේ. ප්‍රමෝදයට හේතුවක් තියෙනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනස්කාරය කියන තැන විතරයි අපිට කරන්න තියෙන ජීවිතේ. ඉතුරු ටික ඉබේම මේ ටික කරන කෙනාට ඇති වෙන ප්‍රතිඵලය. යෝනිසෝ මනස්කාරය බහුල කෙනාට ප්‍රමෝදය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට ප්‍රීතිය ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. ප්‍රීතිය ඇති වෙච්ච කෙනාට හිත කය සංසිඳේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. හිත කය සංසිඳෙන කෙනාගේ හිත කය සැපසහගත වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. හිත කය සැපසහගත වෙන කෙනාගේ හිත සමාධි වේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ සමාධිය වුණොත් ඇත්ත ඇති හැටි පෙනේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ. ඇත්ත ඇති හැටි පේනකොට කලකිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ නැහැ කියනවා. කලකිරෙනකොට මිදේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ මිදුනහම මිදුනා කියලා නුවණ ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් ඕනේ මේ එකින් එක පිරෙනවා. එතකොට කලකිරෙන මේ මිදීම දක්වාම තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ? අපි දැක්කනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තැන නැත්තම් මේ හේතුඵල ධම දකින දවසටයි අපි කලකිරලා නොයලෙන්නේ කියලා ඒක දකින්න විදිහට නුවණින් සම්මර්ෂණය කළොත් අපිට පුළුවන් මේ පේන සිද්ධිය අරමුණක් පේනකොට නුවණින් බලන්න මේ පේනවා කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියන්නේ. අපි අපි කියන්නේ දැන් මේ කෙනා කෙනා ටිකක් ටිකක් උත්සාහවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන කුසල වෙන්න පුළුවන් තව. ආයතනයන්ගේ දක්ෂ වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් දිහා ඔන්න අපි නිකමට කියමු මේගොල්ලන්ට මේ දහම ටිකක් අල්ලගන්න පරිශ්‍රණය කරන්නේ ඔගොල්ලෝ ඔන්න වතුරක් ගාවට ගිහිල්ලා ඇදෙනවා. ලැබුණාම හොඳට දන්නවා දැන් අපි ඉබුණ හෙන්න ඡායාවක් පහළ වුණා. අහකට ගන්නවලු. ගන්නකොට දැන් නුවණින් දන්නවා වතුරේ නැහැ. නමුත් දැන් ඒක Tamante හිතේ සිහි කරන්න පුළුවන් නේද? දැන් දන්නවා හිතෙන් ඒක සිහි කරනකොට හිතට හසු වෙනවා සිහි වෙනවා.